بسم الله الرحمن الرحيم අපිරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحمد لله فاطر السماوات والأرض جاعل الملائكة رسلا جاعل الملائكة رسلا أولي أجنحة مثنى وثلاث ورباع يزيد في الخلق ما يشاء إن الله على كل شيء قدير ما يفتح الله للناس من رحمة فلا ممسك لها وما يمسك فلا مرسل له من بعده وهو العزيز الحكيم يا أيها الناس اذكروا نعمة الله عليكم هل من خالق غير الله يرزقكم من السماء والأرض لا إله إلا هو فأنا تؤفكون අහස්වල සහ මහපොළොවේ නිර්මාපකයාණන් වූද පියාපත් දෙකින් තුනෙන් සහ හතරින් යුත් මලක්වරුන් තම දූතයන් වශයෙන් යැව්වා වූද අල්ලාටය සියලු පැසසුම් ඔහු නිර්මාණයෙහි තමන් කැමති පරිදි වර්ධනය කරයි අල්له සැබවින්ම සෑම දෙයක් ගැනම පලසම්පන්නය ජනතාව සඳහා දයාවේ කවර දොරටුවක් අල්له විවෘත කළේද එය වලක්වන්නෙකු නැත. එසේම ඔහු කිසිවක් වලක්වන්නේද ඉන් පසු එය විවෘත කරන්නෙකුද නැත. ඔහු සර්වබලධාරීය සර්ව ප්‍රඥාවන්තය ජනයිනි අල්له නුබලාට පිරිනමා ඇති අනුග්‍රහයන් සිහිපත් කරව. නුබලාට අහස්වලින් සහ මහපොළවෙන් අවශ්‍යදෑ සපයන අල්ලා හැර වෙනත් මැවුම්කරුවෙක් සිටීද. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එනිසා නුබලා කෙසේ රවටනු ලබන්නේද. وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ يا أيها الناس إن وعد الله حق فلا تغرنكم الحياة الدنيا ولا يغرنكم بالله الغرور إن الشيطان لكم عدو فاتخذوه عدواً إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ الذين كفروا لهم عذاب شديد والذين آمنوا وعملوا الصالحات لهم مغفرة وأجر كبير නබි මුහම්මද් මේ ජනයා නුඹ බුරුකාරයෙකු ලෙස සලකන්නේ නම් එය අලුත් දෙයක් නොවේ. නුඹට පෙර සිටි බොහෝ රසූල්වරු එනම් දේව ධර්ම දූතයෝ බොරුකාරයින් ලෙස සලකනු ලැබූහ. අල්له වෙතය සෑම කටයුත්තක්ම අවසානයේ පමුණුවනු ලබන්නේ. ජනයිනි අල්لهගේ පොරොන්දුව සැබවින්ම සත්‍යය ලෞකික ජීවිතය නුඹලා මුලා නොකළ යුතුයි. තවද මහා රැවටිලිකාරයා අල්ලා සම්බන්ධයෙන් නුඹලා නොරැවටිය යුතුයි ශෛතාන් සැබවින්ම නුබලාගේ සතුරාය එනිසා නුඹලා ඔහු සතුරෙකු ලෙස සැලකිය යුතුයි. තවද සැබවින්ම තම පාක්ෂිකයින්ට දැල්වෙන ගින්නෙහි සහකාරයෙන් වීමටයි ඔහු ඇරයුම් කරන්නේ. ප්‍රතික්ෂේපකයින්ට දැඩි දඩුවමක් ඇත. විශ්වාස කර යහකම් කරන අයට සමාවද මහංගු තිලිනද ඇත. أفمن زين له سوء عمله فرآه حسنا فإن الله يضل من يشاء ويهدي من يشاء فلا تذهب نفسك عليهم حسرات إن الله عليم بما يصنعون والله الذي أرسل الرياح فتثير سحابا فسقناه إلى بلد ميت فسقناه إلى بلد ميت فأحيينا به الأرض بعد موتها كذلك النشور من كان يريد العزة فلله العزة جميعا إليه يصعد الكلم الطيب والعمل الصالح يرفعه والذين يمكرون السيئات لهم عذاب شديد ومكر أولئك هو يبور තම නපුරු ක්‍රියා තමාට ලක්ෂණ වී එය මනහර ලෙස දැක්කා වූ ඔහුගේ නොමග යාමට සීමාවක් තිබේද සැබවින්ම අල්ලා තමාට අභිමත අය නොමග යවන්නේය තවද තමාට අභිමත අය යහමග යවන්නේය. එනිසා නබි මුහම්මද නුබගේ සිත ඔවුන් ගැන දුක්මුසු නොවේවා ඔවුන් කරන සියලු දෑ සැබවින්ම අල්له මැනවින්දනී සුළං එවන්නේ අල්ලාය ඉන් පසු එය වලාකුළු නංවන්නේය පසුව එය මලබිමක් කරා යන්නට සලස්වන්නෙමු එවිට එය මල පසුව එමගින් මහපොළව අප ප්‍රාණවත් කරන්නෙමු. මල මිනිසුන් මලවුන් කෙරෙන් නැගිටුවීමත් මේ අයුරින්ම සිදුවෙයි. යමෙක් යශෝකීර්ති කැමතිවන්නේද. සියලු යශෝකීර්ති අල්ලාට බව ඔහු දැනගත යුතුයි. ඔහු වෙතය පිවිතුරු වදන් ආරෝහණය වන්නේ. දැහැමි ක්‍රියාද ඔහු ඉහලට ඔසවාගන්නේය. නපුරු කුමන්ත්‍රණ කරනායට දැටි දඩුවම් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණ ඉබේම අහෝසි වී යයි. والله خلقكم من تراب ثم من نطفة ثم من نطفة ثم جعلكم أزواجا وما تحمل من أنثى ولا تضع إلا بعلمه وما يعمر من معمر ولا ينقص من عمره ولا ينقص من عمره إلا في كتاب إن ذلك على الله يسير وما يستوي البحران هذا عذب فرات سائغ شرابه سائغ شرابه وهذا ملح أجاج ومن كل تأكلون لحما طريا وتستخرجون وتستخرجون حلية تلبسونها وترى الفلك فيه مواخر لتبتغوا من فضله ولعلكم تشكرون الله නුඹලා පසෙන් මැව්වේය. පසුව ශුක්‍රාණු බිඳුවකින් ඇති කළේය. ඉන් පසු නුඹලා ස්ත්‍රී සහ පුරුෂ ජෝඩු බවට පත් කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කිසිම ස්ත්‍රයක් පිළිසිඳ ගන්නේවත් ප්‍රසූත කරන්නේවත් නැත. අල්لهගේ ලේඛනය අනුවමිස වයස්ගතවන කිසිම කෙනෙකු වයස්ගත වන්නේවත් ඔහුගේ වයසින් කිසිවක් අඩුවන්නේවත් නැත සැබවින්ම එය අල්ලාට පහසු දෙයකි එසේම දෙමුහුදු එක හා සමාන නොවන්නේය මෙය මිහිරිය පිපාසය සංසිදුවන්නේය බීමට හිතකරය අනෙක ලුණුරසය කටුකය එසේ තිබියදීත් මේ දෙකෙන්ම නුඹලා නැවුම් මාංශ ලබාගන්නෙහුය. නුඹලා එයින් පැළඳීමට විසිතුරු ආභරණ ලබාගන්නෙහුය. තවද ජලය දෙබෑ කරගෙන එහි නැව් ගමන් කරවනු නුඹ දකින්නෙහිය. මේ සියල්ල නුඹලා ඔහුගේ අනුග්‍රහය සොයනු පිණිසත් නුඹලා ගුණගරුක වීම පිණිසත්ය. يولج الليل في النهار ويولج النهار في الليل وسخر الشمس والقمر كل يجري لأجل مسمى ذلكم الله ربكم له الملك والذين تدعون من دونه ما يملكون من قطمير إن تدعوهم لا يسمعوا دعاءكم ولو سمعوا ما استجابوا لكم ويوم القيامة يكفرون بشرككم ولا ينبئك مثل خبير ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්‍රියෙහි ඇතුළු කරවන්නේය. හිරුද සඳුද ඔහු පාලනය කරන්නේය. එසිියල්ල නියමිත කාලයකට ධාවනය කරති. මේ සියල්ල සිදුකරන අල්لهම නුබලාගේ පරමාධිපතිවිය පරමාධිපත්තියය ඔහුගේය ඔහු හැර නුබලා යදින අය ඉන්දි ඇට සිවියක පවා හිමිකම් නොලබන්නෝය. නුබලා ඔවුන් කැඳ වූවා නම් නුබලාගේ කැඳවීමට ඔවුහු සවන් නොදෙන්නෝය. තවද ඔවුන් සවන්දුන්නේ වුවද නුඹලාට පිළිතුරු දිය නොහැකිය. මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ නුබලාගේ ශිරික් භාවයද ඔවුහු ප්‍රතික්ෂේප කරන්න ඕය. සියලු දෑදත් සවිඥ්ඥාන වන අල්ලා ලෙස වෙනත් කිසිවෙක් නුබට සත්‍යය නොදන්වන්න ඕය. යා අයුහන්නාසු අන්තුමුල් ෆුකොරෝ ඉලල්له. والله هو الغني الحميد إن يشأ يذهبكم ويأتي بخلق جديد وما ذلك على الله بعزيز ولا تزر وازرة وزر أخرى وإن تدع مثقلة إلى حملها لا يحمل منه شيء لا يحمل منه شيء ولو كان ذا قربى إنما تنذر الذين يخشون ربهم بالغيب وأقاموا الصلاة ومن تزكى فإنما يتزكى لنفسه وإلى الله المصير ජනයිනි නුඹලාය අල්ලා වෙත යැපෙන්නෝ තවද අල්ලා සොයං පෝෂිතය සොයං ප්‍රශංෂනීයය ඔහුට අභිමත නම් නුඹලා ඉවත් කොට අලුත් මැවීමක් ගෙන එන්නේය මෙය කිසිසේත් අල්ලාට අපහසුකාරයක් නොවේ. බර උසුලන්නෙක් වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. එසේම බර පටවන ලද්දෙකු එය උසුලමින් උදව් ඉල්ලා කන්නලව් කරන්නේද ඔහු කිට්ටු නෑයෙකු වුවද ඔහුගෙන් එයින් කිසිවක් නොඋසුලුන් ලබන්නේය. නබි මොහම්මද ඔවුන් ඔහු නොදුටුවද තමන්ගේ පරමාධිපති වූ ඔහුට බියවන්නා වූද සලාතය ඉටුකරන්නා වූද අයටය නුබට අනුශාසනා කළ හැක්කේ යමෙකු සුපිවිතුරු වන්නේද සැබවින්ම එය ඔහුගේම යහපත පිණිසය සියලු දෙනාම ආපසු යන්නේ අල්له වෙතය. وما يستوي الأعمى والبصير ولا الظلمات ولا النور ولا الظل ولا الحرور وما يستوي الأحياء ولا الأموات إن الله يسمع من يشاء وما أنت بمسمع من في القبور إن أنت إلا نذير إن أرسلناك بالحق بشيرا ونذيرا وإن من أمة إلا خلا فيها نذير අන්දයෝ සහ පෙනුමැත්තෝ එක සමාන නොවෙති. තවද අන්දකාරයද ආලෝකයද සිසිල් සෙවනද සූරිය තාපයද එක සමාන නොවෙති. ජීවතුන් අතර සිටින් නෝද මල වූවෝද එක සමාන නොවිති. සැබවින්ම අල්له තමාට අභිමත අයට ඇසෙන්න්නට සලස්වයි. එහෙත් නබි මුහම්මද නුඹ මිනී වලවල්වල වැලලී සිටින අයට නුබ අසන්නට සලස්වන්නෙකු නොවේ. නුඹ අනතුරු අඟවන්නෙකු මිස නැත. ශුභාරංචි දරන්නෙකු සහ අනතුරු අඟවන්නෙකු ලෙස සත්‍යය සහිතව අපි නුඹ එව්වෙමු. අනතුරු අඟවන්නෙකු ඔවුන් අතරට පැමිණිමිස කිසිම ජනසමාජයක් නොමැත. وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ جاءتهم رسلهم بالبينات وبالزبر وبالكتاب المنير ثم أخذت الذين كفروا فكيف كان نكير ඔවුහු නුඹ බොරු කරත් නම් ඔවුනට පෙරසිටි අයද ඔවුන්ගේ රසුල්වරුන් ඔවුහු බොරුකාරයින් ලෙස සැලකූහ. ඔවුන්ගේ රසුල්වරුන් පැහැදිලි ශාක්ෂිද ශුද්ධ ලියවිලි සහ ආලෝකමත් දේව ග්‍රන්ථද රැගෙන ඔවුන් වෙත පැමිණියහ අනතුරුව මම ප්‍රතික්ෂේපකයින් හසු කරගත්තෙමි. මාගේ දඩුවම කෙතරම් බිහිසුණු වීද. ألم تر أن الله أنزل من السماء ماء فأخرجنا به ثمرات مختلفا ألوانها ومن الجبال جدد بيض وحمر مختلف ألوانها مختلف ألوانها وغرابيب سود ومن الناس والدواب والأنعام مختلف ألوانه كذلك ۖ إنما يخشى الله من عباده العلماء إن الله عزيز غفور الله අහසින් වැසි ජලය පහල කරන බවත් එමගින් අප විවිධ වර්ණවලින් යුත් පළතුරු වර්ග ලබා දෙන බවත් නුඹ නොදුටුවෙහිද. කඳුවලද පැහැපත් සුදු රතු ගන්න කළු ආදී එහි විවිධ වර්ණ ඇත. එසේම මිනිසුන් සතුන් සහ ගව මහේෂාදීන් අතරද විවිධ වර්ණ ඇත. සැබවින්ම අල්ලාහට ඔහුගේ ගැත්තන් අතුරින් බියවනුයේ ඥානය ඇත්තෝ පමණි. සැබවින්ම අල්ලා සර්ව බල පරාක්‍රමය සර්වක් ක්ෂමාශීලීය. ඉන් إن الذين يتلون كتاب الله وأقاموا الصلاة وأنفقوا وأنفقوا مما رزقناهم سرا وعلانية سرا وعلانية يرجون تجارة لن تبور ليوفيهم أجورهم ويزيدهم فضله إنه غفور شكور සැබවින්ම අල්ලාහගේ ධර්ම ග්‍රන්ථය පාරායනා කරන්නා වූද සලාතය ඉටු කරන්නා වූද අප ඔවුන්ට ලබා දී ඇති දෙයින් රහසේ සහ ප්‍රසිද්ධියේ විය හියදම් කරන්නා වූද අය කිසිදාක පාඩුවක් නොවන ව්‍යාපාරයක් අපේක්ෂා කරන්නෝය. අල්له ඔවුනට ඔවුන්ගේ තිලිනය සම්පූර්ණයෙන් පිරිනැමීමටද ඔහුගේ ආශිර්වාදය ඕනට වර්ධනය කිරීමටද සැබවින්ම ඔහු ක්ෂමාශීලිය අති කෘතක්නය. والذي أوحينا إليك من الكتاب هو الحق مصدقا لما بين يديه إن الله بعباده لخبير بصير ثم أورثنا الكتاب الذين اصطفينا من عبادنا فمنهم ظالم لنفسه ومنهم مقتصد ومنهم سابق بالخيرات بإذن الله ذلك هو الفضل الكبير නබි මුහම්මද ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි සනාත කරමින් අප නුඹ වෙත පැහැදිලි කළ ධර්ම ග්‍රන්ථයයි සත්‍ය වන්නේ. සැබවින්ම අල්له තම ගැත්තාන් ගැන සර්වඥානීය සර්වදෘෂ්ටිකය. ඉන් පසු අපගේ ගැත්තන් අතුරින් අප තෝරාගත් අයට මෙම ධර්ම ග්‍රන්ථය අපි උරුම කළෙමු. ඔවුන්ගෙන් ඇතමෙක් තමන්ටම වරද කරගත්තෝය. තවද ඔවුන්ගෙන් ඇතමෙක් මධ්‍යම පිළිවෙත අනුගමනය කරන්නෝය. තවද ඔවුන්ගෙන් ඇතමෙක් අල්لهගේ අවසරය ඇතිව යහකම්හි පෙරමුණෙහි සිටින්නෝය. මෙය අතිමහත් වරප්‍රසාදයයි. جنات عدن يدخلونها يحلون فيها من أساور يحلون فيها من أساور من ذهب ولؤلؤا ولباسهم فيها حرير وقالوا الحمد لله الذي أذهب عنا الحزن إن ربنا لغفور شكور الذي أحلنا دار المقامة من فضله لا يمسنا فيها نصب ولا يمسنا فيها لغوب ඔවුහු සදාකාලික වූ ස්වර්ගයට පිවිසෙති. එහිදී ඔවුනට රන් ආභරණද මුතුද පළඳවනු ලබන්නේය. එහි ඔවුන්ගේ වස්ත්‍ර පටසලුය. තවද අපගෙන් දුක පලවා හැරිය අල්ලාටම සියලු ප්‍රශංසා සැබවින්ම අපගේ පරමාධිපති සර්වක්ෂමාශීලිය අති කෘතඥයයි ඔවුහු කියති. ඔහුගේ වරප්‍රසාදයෙන් සදාකාලික ගෘහයෙහි අපි පදිංචි කළේ ඔහුය. එහි අපට පරිශ්‍රමය නොවන්නේය. තවද එහි ආයාසයක් අපට නොවන්නේය. වල්ලදීනක පවූලහුම්නා රුජහන්න. جهنم لا يقضى عليهم فيموتوا ولا يخفف عنهم من عذابها كذلك نجزي كل كفور وهم يصطرخون فيها ربنا أخرجنا نعمل صالحا غير الذي كنا نعمل أولم نعمركم ما يتذكر فيه من تذكر وجاءكم النذير فذوقوا فما للظالمين من نصير ප්‍රතික්ෂේප කළ වුනට නිරයේ ගින්න ඇත. මැරී මිදෙන්න්නටද ඕනට තීන්දු නොකරනු ලැබේ. තවද ඕනට එම නිරේ දඩුවම සැහැල්ලු නොකරනු ලැබේ ප්‍රතික්ෂේප කරන්නන් සියලු දෙනාට එලෙසය අප දඩුවම් දෙන්නේ. අපගේ පරමාධිපතියානනි අප කලින් කරමින් සිටි දෑට වඩා යහපත් දෑකිරීම පිණිස අප මෙතැනින් නිදහස් කරනු මැනවයි. ඔවුහු එහිදී විලාපනගති. අවවාදයක් පිළිපදින අයට එසේ කළ හැකිවන පරිදි ප්‍රමාණවත් දීර්ග ජීවිත අපි නුබලාට නොදුන්නෙමුද. තවද අනතුරු අඟවන්නෙක් නුබලාවෙත පැමිණියේය. එනිසා දඩුවමේ රසවිඳිව් පෞකාරයිනට උදව් කරන්නෙක් නැත. إن الله عالم غيب السماوات والأرض إنه عليم بذات الصدور هو الذي جعلكم خلائف في الأرض فمن كفر فعليه كفره ولا يزيد الكافرين كفرهم عند ربهم إلا مقتا ولا يزيد الكافرين كفرهم إلا خساراً قل أرأيتم شركاءكم الذين تدعون من دون الله أروني ماذا خلقوا من الأرض أم لهم شرك في السماوات أم آتيناهم كتابا فهم على بينة منه بل إن يعد الظالمون بعضهم بعضا إلا غرورا إن الله يمسك السماوات والأرض أن تزولا ولئن زالتا إن أمسكهما من أحد من بعده إنه كان حليما غفورا සැබවින්ම අල්له අහස්වල සහ මහපොළොවෙහි ඇති සෑම ගුප්ත දෙයක් පිළිබඳව දන්නාවේ. සැබවින්ම ඔහු හදවතෙහි සැඟවී තිබෙන රහස් මැනවින් දනී. නුඹලා මහපොලොවෙහි කලීෆාවරුන් එනම් නියෝජිතයින් බවට පත් කළේ ඔහුය. යමික් ප්‍රතික්ෂේප කළේද ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම ඔහු කෙරෙහිමය. ප්‍රතික්ෂේප කරන්න වනට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි උදහස මිස වැඩි නොකරන්නේය. ප්‍රතික්ෂේප කරනවුනට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හානිය මිස වැඩි නොකරන්නේය. අල්له වෙනුවට නුබලා ආයාචනා කරන නුබලාගේ ආදේශකයින් නුබලා දැක්කෙහිද. ඔවුන් මහපොල්ලොවෙහි මවා ඇතිදෑ මට පෙන්වව්. නැතහොත් අහස්වල ඔවුන්ට කොටසක් තිබේද නැතහොත් එයින් සාධක ගත හැකි ග්‍රන්ථයක් අපි ඕනට දුන්නෙමුදැයි නබි මුහම්මත් අසව් නොඑසේය අපරාධකාරයෝ ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතමෙකුට රැවටිල්ලමිස ප්‍රතිඥා නොදෙති. සැබැවින්ම අල්له අහස්ද මහපොළොවද ඒවා ගිලිහි නොයනසේ ග්‍රහණය කරන්නේය. ඒ දෙක ගිලිහි ගියහොත් ඒ දෙක ග්‍රහණය කරන්නට ඔහු හැර වෙනත් කිසිවෙක් නැත. සැබවින්ම ඔහු සදා ශාන්තය සර්වක් ශමාශීලිය. وأقسموا بالله جهد أيمانهم لئن جاءهم نذير لئن جاءهم نذير ليكونن أهدى من إحدى الأمم فلما جاءهم نذير ما زادهم إلا نفورا استكبارا في الأرض ومكر السيء ولا يحيق المكر السيء إلا بأهله فهل ينظرون إلا سنة الأولين فلن تجد لسنة الله تبديلا ولن تجد لسنة الله تحويلا ඔවුනට අනතුරු අඟවන්නෙකු පැමිණ සිටියානම් ඔවුන් වෙනත් කිසිම ජාතියකට වඩා සැබවින්ම යහපත් වන්නට තිබුණායයි මේ අය අල්له නමින් දිවුරා කියති. නමුත් අනතුරු අඟවන්නෙකු ඔවුන් වෙත පැමිණිකල්හි ඔවුන්ගේ පැමිණීම ඕවුනට සත්‍යයෙන් පලායෑම මිස වැඩි නොකළේය මහපොළොව මත අහංකාර ලෙස හැසිරීමටත් අක්කුසල සැලසුම් කිරීමටත් ඔවුහු පටන්ගත්හ නමුත් සැලසුම් කළ අකුසල් කුමන්ත්‍රණය එය කළ අයමිස හසු නොකරන්නේය පෙරසිටි අයට එනම් ජන කොටස්වලට වූ පිළිවෙතමිස ඔවුහු බලාපොරොත්තුවන් හෝද. සැබවින්ම අල්لهගේ පිළිවෙතෙහි කිසිම වෙනසක් නුබ නොදකින්නෙහිය. තවද අල්لهගේ පිළිවෙතෙහි කිසිම මාරුකිරීමක් නුබ නොදකින්නෙහිය. أولم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم وكانوا وكانوا أشد منهم قوةً وما كان الله ليعجزه من شيء في السماوات ولا في الأرض إنه كان عليما قديرا ولو يؤاخذ الله الناس بما كسبوا ما ترك على ظهرها من دابه ما ترك على ظهرها من دابة ولكن ولكن يؤخرهم إلى أجل مسمى فإذا جاء أجلهم فإن الله كان بعباده بصيرا ඔවුන් මහපොළොවෙහි සංචාරය නොකළේද එසේනම් ඔවුනට පෙරවිසුවන්ගේ අවසානය කෙසේවී දැයි ඔවුනට දකින්නට තිබුණි. ඔවුහු මොවුන්ට වඩා බෙහෙවින් බලවත් වූහ අහස් හේහා මහපොළොවෙහි අල්ලා පරාජය කළ හැකිදෑ කිසිවක් නැත. සැබවින්ම ඔහු සර්වඥානීය සර්ව බල සම්පන්නය. ඔවුන් උපයාගත්දෑ අනුව අල්له මිනිසුනට දඩුවම් කරන්නට වී නම් ඔහු ඒ එනම් මහපොළොව මත කිසිදු ප්‍රාණියෙකු ඉතුරු නොකරන්නේය. ඒත් ඔහු නියමිත කාලයකට ඔවුන් පමා කරන්නේය. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි කල්හි පලවිපාක දෙන්නේය. සැබවින්ම අල්له ඔහුගේ ගැත්තන් ගැන සර්ව දෘෂ්ටිකය.